අගමැතිතුමාගේ අද 20 වෙනි සංශෝධනය පිළිබඳ ස්ථාවරය අපිත් එක්ක කිරිච්ච සාකච්ඡාවකදී එළියට පැන්නා. එතුමා අද කැඳවුවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 20 වෙනි සංශෝධනය ගැන සාකච්ඡාවට එතුමා එතෙන්දී එක අවස්ථාවකදී කිව්වා විශ්වාස භංගයෙන් කරගත්තොත් තමයි 20 වෙනි සංශෝධනය ගේන්නේ කියලා. විශ්වාස භංගයි 20 වෙනි සංශෝධනය දෙකක් බෑ කියලා. ඉතින් අපි කිව්වා විශ්වාස භංග එකක් 20 වෙනි සංශෝධනය තව එකක් 19ට සහාය දෙන්නේ 20ට සහාය දෙනවා නම් කියලා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීතුමා ලගුවා. ඒ වෙලේ කිව්වා හා හරි මම 19ට සහාය දෙන්න 20 මම කොහොම හරි සපෝට් එක දෙන්නම් කියලා. දැන් අද අපිට කියන ආගමැතුමා විශ්වගේ එන්න බෑ විශ්වාස බංගයින් කරගන්න. දෙතෙන් දෙකක් පේනවා එකක් තමයි විශ්වාස බංගයට තියෙන බියටපත් වී තිබෙන ප්‍රමාණය. දෙවැන්න තමයි විශ්ව කොහොම මොකක් හරි කරලා නොගෙන වී සිටීමට තිබෙන අවශ්‍යතාවය.